කාව්‍යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපි ගීතයන් බොහෝ වෙලාවට හඳුන්වන්නේ ගායකයාගේ නමින් එහෙම නැත්නම් ගායිකාවගේ නමින්. මේ ගායකයා හෝ ගායිකාව ගායනා කරන ගීතය පිටිපස්සේ තවත් ශිල්පීන් දෙන්නෙක් ඉන්න බව අපි දැන් කවුරුත් දන්නවා. ඒ තමයි සංගීත නිර්මාණකරු සහ ගීත රචකයා. හැබැයි මේ මේ දෙන්නගෙනුත් මේ ගීතයේ මූලික සංකල්පය මූලික බීජය උපදින්නේ ගීත නිබන්ධකයාගේ සිතේ ඔහුගේ පරිකල්පනයේ ඔහු විසින් අපූර්ව වස්තුවක් හැටියට නිර්මාණය කරන සංකල්පය තමයි සංගීතවේදියාගේ සංගීතයෙන් සැරසිලා ගායකයාගේ මුවින් ඔබෙයි මගෙයි කනට සවනට ඇහෙන්නේ මේ නිසා මේ සංකල්පය බිහි කරන ගීත නිබන්ධකයා මේ ගීතයේ සමාරම්භක නිර්මාතෘවරයා හැටියට හඳුන්වන්න මම නම් කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. ඒ නිසා අද ජනරන්ජන ගීතුලින් අපි ගීත රචකයෙක් කේන්ද්‍ර කරගෙන ගීත කිහිපයක් හඳුන්වා දෙන්න කල්පනා කළා. මේ ගීත නිබන්ධකයා ගීත ලියන්නේ මුලින්ම ගුවන්විදුලියට. ඔහුගේ මිතුරෙක් චිත්‍රා මාග්‍රට් පෙරේරා කියන ගායිකාවට ඔහු මේ ගීත නිබන්ධකයාගේ මුල් ගීත රචනාව ගෙනල්ලා බාර දෙනවා. මම මේ චිත්‍රා මාග්‍රට් පෙරේරා කියන හඳුන්වන ගායිකාව තමයි ඔබ චිත්‍රා සෝමපාල කියලා හඳුනාගෙන ඉන්නේ. ඇගේ මුල් නම චිත්‍රා මාග්‍රට් පෙරේරා. PLA සෝමපාල සමග විවාහ වුණාට පස්සේ තමයි චිත්‍රා සෝමපාල බවට පත් වෙන්නේ. කවුද මේ චිත්‍රාට ගීතය ලියපු රචකයා? ඔහු ගීත රචකයෙකු වෙන්න B.W. ජයමාන් ළඟට යනවා. හැබැයි ඔහු නවතින්නේ නළුවෙකු බවට පත් වෙලා. 1952 දී තිරගත වුණු B.W. ජයමාන්නගේ උමතු විශ්වාසය චිත්‍රපටයට ගීත ලියන්න B.W. ජයමාන ගාවට යන මේ ගීත නිබන්ධකයා දැකපු B.W. ජයමාන්න කියනවා ඔබ ඊටාම කඩවසම් තරුණයෙක්. ඉතින් ඇයි ගීතය ලියලා විතරක් නවතින්නේ? ඔබට පුළුවන් මගේ මේ චිත්‍රපටය රඟපාන්න කියලා. මේ චිත්‍රපටය රඟපාන්න සිද්ධ වෙන්නේ කවුරුත් එක්කද මේ ගීත ලියන්න ආපු තරුණයාට? සිනමාවේ අග රැජිනවන රුක්මනී දේවී සමග BW ගේ ඇවිටිල්ලට ඔහු කැමති වෙනවා ගීත ලියන ගමන්ම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න. ඔහු තමයි හර්බර්ට් ටෙම් සෙනවිරත්න. රුක්මනී දේවිය වගේ ඊටා කඩවසම් සුරූපී නිලියක සමග රඟපාන්න ඔහුට මේ වරම ලැබෙන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අහම්බයකින්. හර්බර්ට් එම් සෙනවිරත්න 13 වෙනි සිංහල චිත්‍රපටයට ගීත නිර්මාණය කරනවා. මේ 13 වෙනි චිත්‍රපටයේ ගීත ලියන හර්බර්ට් එම් සෙනවිරත්න 43 වෙනි චිත්‍රපටයටත් ගීත ලියලා තමයි සමුගන්නේ ගීත ලිවීමේ කලාවෙන්. ඊට පසුවත් ඔහු ගීත ලියනවා. හැබැයි රුක්මනී දේවී සමග රඟපාන චිත්‍රපටවලට නෙවෙයි. මේ හර්බර්ට්න් සෙනවිරත්න ලියපු අපූර්ව ගීතයකින් ඔහුගේ ගීත රචනා කලාව හඳුනා ගන්න අපි වෑයම් කරමු. මේ ඔහු ලියපු ගීතයක් උමතු විශ්වාසය චිත්‍රපටයට. සුදට සුදේ සිරිය දිලේ පුන්පඳේ සුදට සුදේ සිරිය දිලේ පුන්පඳේ පීත ගයා පීනම පෙන් සාගරේ සිරිය දිලේ පුන්පඳේ සුදට සුදේ සිරිය දිලේ පුන්පඳේ සුදට සුදේ සිරිය දිලේ පුන්පඳේ Thank you. ब्रंगातला मलवनी रंचु रंचु ब्रंगातला मलवनी අපට හොරන් මල් පෙනෙවේ උන්ගේ අපට හොරන් මල් පෙනෙවේ උන්ගේ මල් පෙති විතරේද මන් තමාරුගේ මල් පෙති විතරේද මන් තමාරුගේ පිරිය දිලේ තුන් කඳේ කාලයේ දිගිමත කාපීතිය නිවනේ ලොවේ දිගිමත කාපීතිය නිවනේ ලොවේ පිය දිලේ පුන්තේ ඔබට සුදේ පිය දිලේ පුන්තේ ගීත ගයා පිලම් පෙන්සාදරේ පිය දිලේ පුන්තේ මේ ගීතය ගායනා කළේ රුක්මනී දේවී සමග මොහිදින් බෙග් දැන් මේ ගීත ඇහෙනකොට මට හිතෙන දේ තමයි මේ ගීතය ලියපු හර්බර්ට් එම් සෙනවිරත්න වගේම මේ ගීතය ගායනා කරපු රුක්මනී දේවීත් අපේ මතකයෙන් ගිලිහි යන බවක් තමයි අපට පේන්නේ. මොකද අපේ වර්තමාන රසිකයින් මේ අතීතය පිළිබඳ අවබෝධය අඩුයි. ඒ වගේම අතීතය සෙවීමේ ප්‍රවණතාවත් අඩුයි. මේ නිසා අපේ සිනමාවේ ඈත අතීතයට ගිහිල්ලා අපේ සිනමාවේ ආරම්භක අවධියේ හිටියේ කවුද නළු ලියන් කවුද ගීත නිබන්ධකයන් කවුද සංගීතඥයින් කවුද මේවා ගැන හොයන බලන අය මේ වර්තමාන પરම්පරාවේ අපිට ඊටාම අඩුවෙන් තමයි දකින්න තියෙන්නේ මේ දැනුම ලබා ගැනීමේ මාර්ග නව තාක්ෂණය තිබියදී වුණත් මේ අතීතයට ඉදිකම් කිරීමට දක්වන උනන්දුව අඩුයි කියලා අපට ඊටාම පැහැදිලිව දැනගන්න පුළුවන්. දැන් මේ චිත්‍රපටයේ ගීත හතක් කියනවා රොබර්ට් එම් සෙල්විරත්න. මේ අතරේ අදත් ප්‍රසංග වේදිකාවේ රවුපිලි රවුදෙන ගීතයක් තමයි කොළඹුරේ ශ්‍රියාගේන විකට ගීතය. මේ ගීතය අදත් අලුත් ගායක ගායිකාවෝ මේ ප්‍රසංගවලදී ගායනා කරනවා ඉතාම ජනප්‍රිය ගීතයක්. ඉතින් මේ ගීතයක් රචනා කරන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න. ඒ වගේම තමයි මම මන මාලි ඔබේ ප්‍රේම ලොවේ පාම් රඟු කියන විකට ගීතය. මේබල් බ්‍රයිට් එඩිජා මාන ගායනා කරන්නේ. දැන් මේවා මම හිතන්නේ 50 දශකයේදී චිත්‍රපටයට ගීත ලියනකොට විකට ගීයක් ලිවිය යුතු බස මොකද්ද? ප්‍රේම ගීතයක් ලියනකොට ලිවිය යුතු බස මොකද්ද කියන එක ගීත රචකයෝ කොච්චර පැහැදිලිව තේරුම් ගත්තද කියන එක මේ ගීත සමාලෝචනය කිරීමේදී අපට වැටහෙනවා. ඔබටන් සෙනවිරත්න මේ ගීත ලියන්නේ හින්දුස්ථානි රාග තාල වලට, තනු වලට. ඉතින් ඒ තනු ඇතුලේ මෙවැනි හපංකමක් කරන්න කොච්චර අපූර්ව හැකියාවක් භාෂාව පිළිබඳ අවබෝධයක් සහ ගීත රචනා කලාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේද? මම හිතනවා මේ වර්තමාන රසිකයින් මේ අතීතයට එබිකම් කළ මෙවැනි ගායකයෙ ගායිකාවන් ගැන ගීත නිබන්ධකයින් ගැන හොයන එක ඉතාම වටිනවයි කියලා මම කල්පනා කරනවා. ඊළඟට මා තෝරගත්ත හර්බර්ටින් සෙනියරත් රචනා කරපු ගීතයක් ඓතිහාසික ගීතයක්. ඒ ඓතිහාසික වන්නේ ඇයි කියන එක මම ඔබට කියන්නම් මේ ගීතයට සවන් දුන්නට පස්සේ. වහන්සේ අහනකොට අපිට කොයිතරම් මధుර ගායනයක්ද කොයිතරම් ලායනිත ගායනයක්ද කියලා අපිට වැටහෙනවා. දැන් මේ ගීතය අහනකොට ඔබට ඔබ සැලකිලිමත් මේ වෙන වලට අහුම්කම් දුන්නා ඔබට මම මේ මේකේ ගීතයේ තියෙන ඓතිහාසික බව එක්තරා විදියකට වටහා ගන්නට පුළුවන්. ඒ තමයි කැලෑ හඳ කියන වචනය. කැලෑ හඳ වලාවෙන් වැසීලා ගියේ. කැලෑ හඳ චිත්‍රපටය තමයි අපේ සිංහල සිනමාවේ සිනමාවට නැගුණු පළවෙනි නවකතාව. W. සිල්වාගේ කැලණහඳ නවකතාව තමයි මුලින්ම සිංහල තිරයට නැගුණු කතන්දරේ. දැන් මේ ප්‍රවණතාව 1953 දී. එතකොට දැන් නවකතා චිත්‍රපටයේ සිනමාවට නැගෙනවා. දැන් 53 පළවෙනි සිංහල නවකතාව තිරයට එනවා. චිත්‍රපටය පවා ආචාර්ය ආර්යරත්න ඇතුගලගේ චිත්‍රපටය සහෝ කියන චිත්‍රපටය ඔහුම ලියූ නවකතාව සිනමාවට නැගීමක්. එතකොට මේ 53 ආරම්භ වුණු සිංහල නවකතා සිනමාවට නැගීමේ ප්‍රවණතාව අද වෙනතුරුත් ඒ විදිහටම තියෙනවා. මේක මම හිතන්නේ සිනමාව ගැන හදාාරන කෙනෙකුට සිනමාව ගැන අවබෝධයක් ලබා ගන්න කෙනෙකුට ඊටාම වැදගත් කරුණක් කියලා මම හිතනවා. රොබර්ටින් සෙනවිරත්න කලහඳ චිත්‍රපටයේ ගීත 10ම ලියනවා. ගීත 10ක් ඇතුළත් ඒ ගීත 10ම ලියන්නේ ඔබට ටෙන්සන් විරත්න. විගත ගීත, වියෝග ගීත, ආදර ගීත මෙවැනි විවිධ විෂයයන්ටේ ඔහු ගීත රචනා කරනවා. රුක්මිණී දේවිය මුණ ගැහිම හර්බර්ටන් සෙනවිරත්නගේ ජීවිතයේ ඊටාම වැදගත් සිදුවීමක් ඇදීට ඔහු 1950 දශකයේ ගුවන්විදුලිය සමග කරපු සාකච්ඡාවකදී පාලිත සෝමකීර්ති එක්ක ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. රුක්මනී දේවී වගේම උසමහත චරිතයක් තමයි හර්බර්ට් සෙනවිරත්න කියන්නේ. මේ දෙන්න ඉන්දියාවේ චිත්‍රපට නිර්මාණය කිරීමේ කටයුතු වල යෙදෙනකොට රුක්මනී දේවීගේ උනන්දුවක් ඇති වෙලා තියෙනවා හර්බර්ට් සෙනවිරත්න ගැන. ඔහු ඒක නොවල්හා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු කාරණාවක්. ඒ වගේම ඔහු කියනවා ඔහු ලියපු මේ ප්‍රේම ගීත විරහ ගීත රාශියක් ඉපදුනේ නිර්මාණය වුණේ රුක්මනී දේවිය ගැන හිතලා කියලා. විශේෂයෙන්ම මේ කැලෑන්ද චිත්‍රපටයේ ඔහු ලියපු මැවිලා පෙනේවි රූපේ හදේ කියන ගීතය ඔහු ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. රුක්මනී දේවියගේ රූපශ්‍රීය හිතේ තියාගෙන තමයි ලිව්වේ කියලා. කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම් මොනතරම් කලාත්මක නිර්මාණ බිහි කිරීමට උපස්තම්භක වෙනවද කියන එකට රොබර්ට් ටෙම්සන් විරත්න හොඳ නිදර්ශනයක්. ඊළඟට මම තෝරගත්ත ගීතය මේ ගීතයත් රචනා කරන්නේ රොබර්ට් ටෙම්සන් විරත්න. අහලා බලන්න මේ ගීතයේ අපූර්වය. रे दुख चल वर मोवानी दुख चल वर मोवानी राषारी अधु रदारी सादल बुलाव न से भो भर कसनारो आल तल में क़ीमत आल तले में

මේ ගීතය අහනකොට අපිට පේනවා මේක මුළු මනින්ම බෞද්ධ දර්ශනය කැටි කරගත්ත ගීතයක්. ප්‍රේමය නිසා ශෝකය හටගන්නවා තණ්හාව නිසා ශෝකය හටගන්නවා කියන ගැඹුරු දාර්ශනික පණිවිඩය තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. මෙය කැලහඳ චිත්‍රපටයේ තේමා ගීතය හැටියට අපිට සලකන්න පුළුවන්. මේ ගීතය ලියනකොට කතෝලික බැතිමත්තියකව සිටි රුක්මනී දේවී මේ ගීතයට දිවිය යුතු මේ අදහස් ටික කියලා දුන්නයි කියලා රොබර්ට් ටිම්සන් රත්න ප්‍රකාශ කරලා තියෙනවා. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච අය අතරින් එකම බෞද්ධ පුද්ගලයා හිටියේ හර්බර්ට්න් විතරයි. හැබැයි රුක්මනී දේවී බෞද්ධ දර්ශනය ගැන ඒ වන විට ලොකු පැහැදීමකින් සහ ප්‍රසාදයකින් හිටි බව රොබර්ට්න් සෙනවිරත්න ප්‍රකාශ කරලා තියෙනවා. 1960 දී රොබර්ට්න් සෙනවිරත්න රඟපානවා කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක. ඒ තමයි හඳපාන චිත්‍රපටය. හඳපාන චිත්‍රපටයේට ස්වතන්ත්‍ර තනු නිර්මාණය කිරීම සඳහා පදමාලා ලියන්න රොබර්ට් එම් සෙන්ඩරත්න අවස්ථාවක් ලැබෙනවා. එතනදී ලියපු ඊටම අපූර්ව ගීතයකින් අද අපේ වැඩසටහන හමාර කරන්න සිද්ධ වෙනවා. ගෙනාවේ ලෝම සුවඳින් පිරේවා සනාවේ කවුද මට මේ සුවය දුන්නේ කවුද මට මේ සුවය දුන්නේ හැංගි හැංගි පෙනේ රූප ඡායා ऐसे अलसी नहीं बिंदु पाया වැටුවා ඔබේ මල් විනාවේ කඳුළු ගංගා සිඳී යන්නා කඳුළු ගංගා සිඳී යන්නා आसी लगे सिंधु पाया ක්‍රියාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ යම්පත්